ගුවන් විදුලි රංගමණ්ඩල මොහන් ශ්‍රයන්ත ආර්යවංශ රචනා කළ නාට්‍යය රංගපෑම් හිලේරියන් පෙරේරා බුද්ධික රෝෂාන් තුෂිත වීරසිංහ වත්සලා ශ්‍රීපාලි සමගින් නීලිකා මද්දුම නද සංකලනය මලින්ද දේශප්‍රිය ගුවන් විදුලි රංගමණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන අපිට හොඳ අතීතයක් තිබුණා අදත් ඇවිල්ලා. මේ වැඩමට පේනවද? කවුද? අර අර මැදි වයස මිනිහෙක් ඉන්නේ. එයාද? ඔව් මැඩම්. ওই මිනිහයා දවස් කීපයක්ම ඉන්නව මම දැක්කා. ඔය පරණ රේල්වේ ස්ටේෂන් එකක් නේ. රේල් පාර ගලවලා දැම්මට පස්සේ ඒක අත්හැරලා දාලා තියෙන්නේ. මගේ හිතේ ඔය ඔළුව නරක වෙච්ච මිනිහෙක් වෙන්නේ නැති. මටත් එහෙම හිතුණා මැඩම්. මේ කෝසු සීමා. තාම ඇවිල්ලා නැද්ද? අද මේ වார்த்தාව ලියන්න එයා එනවයි කියලා මට කෝල් කරලා කිව්වා. එහෙමනම් ඒ හෙක්ටර් මැඩම් මේ අර සංවිධායකවරුන්ගේ සාකච්ඡාව රැස්වීමට කලින් තියන්න කියලා മന്ത്രിතුමා කිව්වා. <laughs> ඔව් මැඩම් මම සියලුම කටයුතු සූදානම් කරලා යාවි. <laughs> ආ අන්න වාහනේ තව මෙතන ආ එහෙමනම් අපි යමු. යමු මෙතන. අපි දැනටමත් පරක්කුයි. නගින මෙතන. හරි. අපි යමු. කිව්වේ මේ වෙලාවට පරණ ස්ටේෂන් එක ළඟට එන්න කියලා. තාම ඇවිල්ලා නැද්ද වන්දා? ආ අර කවුද? ආ හෙක්ට වෙන්න නම් බෑ. ඔළුව අවුල් වෙච්ච මිනිහෙක් වගේ. අතීතේ ටිකක් කතා කරලා. මේ මේ ඔයා දැන් හුඟක් වෙලාද මෙතනට ඇවිල්ලා? ඔව්. කාලයක් තිස්සේ ඉඳන් ඉන්නවා. ඒකම 아무තු කතාවක් නේ. නෑ නෑ මම මේ අහන්න ගියේ මේ බෙල්ලේ සුදු පාට දම්වැලක් දාගත්ත කළු මහත මිනිස්සෙක් මේ මේ හරිය යනවා දැක්කද කියලා. ඔව්. ඔය කියන විදිහේ මිනිස්සෙක් සුදු මහත රත්තරන් කඹයක් වගේ මාලයක් දාගත් ගෑනු කෙනෙක් එක්ක අන්න අන්න අර අර පැත්තට ගියා. හරි. එහෙනම් මුගටියයි මැඩමුයි තමයි ගිහිල්ලා තියෙන්නේ. ඈ මොකක් මුගටිය කියලාද ඔයා කිව්වේ? මතේ. ඒක තව මේ මිනිස්සුට වුණානේ. නෑ නෑ මේ නිකන් මිනිස්සු කියන කතාවක් මම කිව්වේ. මේ මිනිස්සුත් ඉතින් නිකම්ම ඔහොම දේවල් කියන්නේත් නෑනේ. නේද? ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමයි චරිත නොවන චරිතත් එක්කයි අපි මේ ජීවත් වෙන්නේ කියලා. අද කාලේ ඔහොම හිතන්න පුළුවන් කෙනෙක් හම්බ වෙන එකත් පෙර වාසනාවක්. මේක හරීම නරක කාලයක්. ඕනෑම චරාවක් කාලා අස්සක් මුල්ලක් ගානේ läගලා කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් සත්තු జాතියක් නේ ඔය බුගටිය කියන්නේ. <laughs> ඔව් මේ ඇයි ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේද? එහෙම කියන්නේ මං ජනමාධ්‍ය වේදිනියක්. ඒකින්ද මං ඒගොල්ලෝ ගැන හොඳට දන්නවා. <laughs> ඇයි? ඇයි වයිනා වෙන්නේ? මේ ඒක නිසා වෙන්නේ නැති ඉතින් මේ රස්සාවට හුඟා කැමති. ආ. එහෙම විශේෂ කැමැත්තක් නැහැ. අනුන් කියන දේවල් ලියන. එච්චරයි. ම්ම්. ඒත් ඒ අහිංසක ලස්සන නිර්භීත හදවතකට ආදරය කරපො. උසස් බලාපොරොත්තු එක්ක අනාගතයක් ගැන හිතපො. ඔව්. එහෙම අතීතයක් මටත් තිබුණා. ඔයා නිශ්ශබ්ද? ආ. මට පිස්සුවනේ. මේ ඔයා ඕවා ගණන් ගන්න එපා. මේ ඔයාට මාව අඳුරගන්න බැරි නෑ. මොනවා? මම කොහොමද ඔයාව අඳුරගන්නේ? අනික මම මේ ඔයාව දැක්කේ දැන්නේ. කොහෙන් ආපු භූතෙක්ද මන්ට? මිනිස්සු මිනිස්සුන්ගෙන් වෙන් වෙන හැටි හරි පුදුමයි. ඇයි? ඇයි ඔය එහෙම කියන්නේ? අනික හරිම අසාධාරණ ප්‍රශ්නයක් ඔය අය ඇහුවේ. මම නවතරේ කරපො මට ආදරය කරපු ඒ කිසි කෙනෙක් අද මගේ ළඟ නැහැ. ඇයි? ඇයෝ එකපාරටම බුම්ම ගත්තේ? සමහරක් වෙලාවට මුම්ම ගැනීම තරම් ප්‍රබල විවේචනයක් තවත් නැහැ. කරන විදිහ අනේ මත්තා මට නිකන් පුරුදුයි පුරුදුයි වගේ ඔයාගේ නම සුසීම නේද මට ඇහුණා ඔයාගේ අර අර ආදරණීය මුගටියා ඔය නම කියනවා ඔව් මට ඇහුණා මොකක්? ආදරණීය මුගටිය? ඔව්. මේ ඔයා මගේ මුකුත් අහගන්න එපා හොඳේ. මගේ නම සුසීමා තමයි. මගේ නමට අද මමවත් ආදරය කරන්නේ නැහැ. මේ බලන්න. මොකක්ද? කාලෙක ඉඳන් මම මේක තියාගෙන හිටියා. හ්ම්. මේ බලන්නකෝ මේක දිහා. මේ ඔයා. එතකොට මේ මේ කෙලවරේ ඉන්නේ මම. දැන් මොකද කියන්නේ? අනේ අනේ අනේ අසේල sorry මට සමා වෙන්න මට සමා වෙන්න පියනේ ඇයි මේ අතීතේ ඔයා මගේ ළඟට අරගෙන ආවේ? ඒක ඒක වැළලුණු අතීතයක්. නෑ. එහෙම කියන්නේ පාසු සීමා. ඒ අතීතයේ අපි ජීවත් වුණා. අදට අදටත් අපිව ජීවත් කරවන්නේ ඒ අතීතයේ මිසක් මේ වර්තමානයේ නෙවෙයි. ඇත්ත. ඇත්ත. ඇත්තම කියනවා නම් අද අපි ජීවත් වෙන්න කාලය ගෙවා ගන්න මොනවා හරි කර කර එහෙම යවිදිනවා. එහෙම ඉන්න අපිට කිසිම අයිතියක් නැහැ සුසීමා. අතීතය මැරිලාය කියලා කියන්නේ. අපේ මොකද නිවේ හස්සට? ඒ <laughs> හාවෙක්. හාවෙක් සුසීමා හාවෙක්. ඔන්න එකක් තමයි. මම හොඳටම බය වුණා. එතකොට එහෙනම් එහාවත් තාම දුවනවා. මොකක්? ඔයා හරියට කතා කරන්නේ එහාවම හොඳට දන්නවා වගේනේ. හ්ම්? ඔව්. ඇයි? ඇයි ඔයාට මතක නැද්ද? බෙලි ගහක් යට නිදාගෙන ඉන්නකොට බෙලි ගෙඩියක් වැටුණු සද්දෙට මේ මේ ලෝකය පෙරලෙනවා කියලා දුවපු ඒ හාවක්. ඉතින් ඒ પરම්පරාවේ වර්තමාන හාවෙක් තමයි ඔය දිව්වේ. ඒත් ඒත් එදා උගේ පස්සෙන් දිව්ව අනික් සත්තු සෙට් එක උන් අද පස්සෙන් දුවන්නේ. <laughs> ඇයි? උන් අද දුවන් නැතුවම විශ්වාස කරනවා අර මෝඩ හාව කියපු කතාව. ආවා සේන කාලයකට පස්සේ මගේ හිතට ලොකු දුකක් ඇති වුණා සේන. ඒ ඇයි? මට රංගව මතක් වුණා. ආයි කවදාවත් මට හම්බ වෙන්නේ නැති. හේනෙන්වත් පේන්නේ නැති ශාම්ගව මතක් වුණා මට. රංග රංග අපි කාටත් වඩා දේශපාලනය ගැන දුර දැක්මක් එයාට තිබුණා. අපි අපි සුරංගනා තරුණ වයස ඇතුලේ සෙල්ලම් කර කර ඉන්නකොට එයා ඔය හාව ගැන කිව්වා. ඔය හාව කෙනා. හිතන්නපා මචං ඔය කියන හාවා හැමදාම ඔය අහිංසක මෝඩ චරිත රඟපායි කියලා. හ්ම්. ඇයි තව ඉස්සරහට උන් වීරෙක් වෙන්නේ? හ්ම්. වෙන්න බැරිත් නෑ. හැබැයි එක දෙයක් නම් මම ස්ථිර වශයෙන්ම කරනවා මචං. ආ ඒ ඒ ඒ මොකද්ද? අනාගතේ යම් දවසකදී ඌ අපි හැමෝම මෝඩයෝ කරනවා. මේ මන්දරංග. උඹ හාවවත් දේශපාලනයට අදගත්තා. හ්ම්? නේ අර බලපන් අර. හ්ම්. ඔබට පේනවද අර? වෙරළේ තනියම. ආ. කවුද? සුසීමා. අද කලින්ම ඇවිල්ලා. සුසීමා! සුසීමා! ආ! සංග! කොහොමද ඔය දෙන්න හිටියේ? අරියම මෙතන. කොහෙ කියන්න මන් දන්නේ මෙච්චර වෙලා. මුළු මුදම හඳයි ඔබ විරලේ නිසසලයි මම මුදයි ඔබ විරලයි මට සිතේ හිතුණද ඔයාට එහෙම තිස්සා ඔව්වනේ මට නම් එහෙම හරි හිතුණා ඒත් මේ අර අර අරය අරය යානම් මෙච්චර වෙලා හාවික් ගැන තමයි කතා කරගෙන හිටියේ. ඔයා ගැන නම් නෙවෙයි. <laughs> ඇත්තමයි ඇත්තමයි මම මේ කියන්නේ. මොකක් කියනවද මන් දන්නේ ඇත්තම ඔන්න පිස්සු. මේ ඔන්න බලහන් රංගේ ඉතින්. ආ බලපන් බලපන් ඇත්ත කතා කරන එක කොම් වෙනවා. ඔව් ඔව් ඔව්. ඔබ කිව්වා හරි. <laughs> හාවා මෝඩ නැහැ. මොන හාවෙත්තනේ මේ? මේ අසෙල. ඔන්න හොඳට අහගන්න. මේක ෂෝක් කතාවක්. හ්ම්. මේක මේ මැරිලින් මොන්රෝ කියපු කතාවක්. දන්නවද? ආශ්‍රය කරලා නම් නෑ. ඒත් එයා මං ගැන මොනවා හරි කියලා තියනවාද? මේ කොට වහගෙන මේක අහගෙන ඉන්නවා. තේරුණාද? හ්ම් හ්ම්. කෙල්ලෙකුට එයාට හරියටම හරියන සපත්තු දෙකක් දෙන්න. එතකොට එයා මුළු ලෝකයම ජයගනීවි කියලා. මට බොහෝම කනගාටුයි. හා? ඇයි? මේ දවස්වල මගේ අතේ සල්ලි නැහැ. මේ මේ මේ ළඟ ඉන්න කෙනාටම කියන්න. ඈ එයා මොන හරි කරાવી. අයියෝ අංග බලන්නකෝ මල් ලස්සන කතාවක් නේ කිව්වේ. කතාව නම් නරක නෑ සුසීමා. ඒ වුණාට අපි මේ ලෝකයේ තනි තනිව ජයගන්න ගියොත් ඒ විදිහටම පරාජය වෙන්නත් ඉඩ තියෙනවා. මං හිතන්නේ මැරිලින් මොන්රෝටත් උනේ අන්න ඒ දෙමයි. ඔය ඔය බලන්නකෝ සීල. අ මං හිතුවා මං හිතුවා අන්තිමට මගේ පැත්තටම හැරෙවි කියලා. හරිනේ. <laughs> මේ රංග ඔව් කරුණාකරලා මට කියනවද උඹල දෙන්න අතර තියෙන්නේ මේ ආදර සම්බන්ධයක්ද එහෙම නැත්නම් මේ දේශපාලන සම්බන්ධයක්ද කියලා. <laughs> සුසීමා මම වට වැරදි දෙයක් නෙවෙයිනේ කිව්වේ. මේ අසෙන. ආ. බත් මේක හරියට. අපේ මේ කාලය මේ විදිහට නිකම්ම ගත වුණොත් අපේ යටින් පරාජය වෙන්න ඕනේ වූ. ඉදිරි අනාගතයේදී අපේව පරාජය කරයි. ඒක සම්මු. හරි. හරි වේදනාවක් වෙනවා. මං අහන්නේ ඒක මොන ලැජ්ජාවක්ද කියලා නිකමට හිතපන්කෝ. මචං මේ වගේ දෙයක් දරාගෙන ඉඳීම අපි වගේ සංවේදී මිනිසුන්ට හිමු හරිම අමාරු දෙයක් වෙයි මචෝ. අයියෝ නවත්ත ගන්න කොහොමද ඔයගලම දේශපාලන සංවාද? සංග. හ්ම්. කුමාර මං ඔයාලට දුන්න අපේ ගීත රචනාව. හ්ම්. හ්ම්. මං ඔයාට ඒක දෙනකොටම කිව්වා. ඒකට ලස්සන ලස්සන මෙලඩි එකක් දාලා කියන්න කියලා. කොයිතින් කිව්වද? මේ මේ ඔයා අර අර පහේ පන්තියේද කොහෙද ඉන්නකොට ලිව්ව මේ වාක්‍ය රචනාවට නේද ඔය තනුවක් දාන්න කියලා කිව්වේ? හා මං අහන්නේ මං අහන්නේ සුසීම මොන දුකක්ද අයියෝ මේකම එල්ලලා දාන්න කියන්නේ මේ රටේ මෙච්චර අලුකෝසෝ ඉන්නද්දී බලන්න පුරංග. <laughs> සහෝදරවරුනි මට ආපහු කියන්න වෙන්නේ අර අර අර හා වගේ කතාවම තමයි. ඈ මං හරි නේද? මචං මේ hinaව මේ සතුට ඇත්තටම හොඳයි අසේද? ඇත්තටම හොඳයි. ඒත් මචං අපි හරියට එඬරු දඬු වගේ. මුල් නෑ. ඒ දඬු වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ. දිකටම මෙහෙම වුණොත් රංග මොකද අනේ? ඇයිවා මේ හැම දෙයක් ගැනම මේ තරම් අසුබවාදී වෙන්නේ? මේ අන්න සුසීමා කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියපු ටයිටැනික් නව මතකද? ආදරය පවා සේතල අයිස් ඇතුලේ කිලිලා ගියා. විනාශය ආයෙමත් වතාවක් වෙනවා දකින්න මම කැමති නෑ සුසීමා මම කැමති නෑ ඒ කතාව කොච්චර ඇත්තක්ද අසීල හ්ම් මේ කතාව කොච්චර ඇත්තක්ද කියලා එදා අපිට තේරුණේ නැහැ. ඇත්ත. ඒකේ හැමම උනාදෝ කියලාත් හිතෙනවා. මුලින්ම මුලින්ම උන් අපේ රංගව අතුරුදන් කෙරුවා. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ අපිට අපිවත් නැති වුණා. ආ සුසිනා ඔයා ආවද? මට ආපහු යපායට යන්න වෙනවා සේර. අයියනවා. <laughs> ඔයා අද අපේ මේ රැස්වීම ලස්සනට report කරන්න ඕනේ. <laughs> තේරුණා නේද සුසීමා? ඔව්. මම ඒකට තමයි ආවේ. <laughs> යමු එහෙනම්. අපිත් එක්කම යමු. ජීවිතයෙන් ඔබව අයින් කරන්න මං ප්‍රමාද වුණා වැඩි. ඔබට ආදරය කිරීමෙන් අයින් වී ආපසු හැරෙන්න මං ප්‍රමාද වුණා වැඩි. එදා එදා සුසීමා රංගට දීපු ගීත රචනාව කාලයත් එක්ක ඒ ගීත රචනාව තනි වුණා සුසීමා අතීතයක් තිබුණා. මොහාන් ශ්‍රියන්ත ආර්යවංශ රචනා කළ නාට්‍යය රංගපෑම් Asena Hilarian Perera Ranga Buddhika Roshan Hector Thushitha Weerasinghe madam Vathsala Sripali Susima Nilika Madduma නද සංකලනීය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමණ්ඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්